නමෝ තස් බුදු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පඤ්චං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හා ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය. පෙර යෝගාවචර මහා සංඝරත්නයන් අවසර නිබ්බාණයන මාතෘකාවයට තී පැවැත්වුණු ලබන දේශනා මාලාවේ විසනාවන දේශනයයි මේ. සංසාරගත සත්වයින්ගේ භවනාටකයට පසුබිමක් දෙන පුළුල් වේදිකාව කල්පාරම්භයේ සිට කල්පාන්තයේ දක්වා ඉදිරිපත් කරන වේදිකා සැරසිලිවල අනිත්‍යතාව මතු කර දැක්වීමට ගියවර දේශනාවේදී අප උත්සාහ කළා. අග්ගඤ්ඤ සූත්‍රයේ එන කල්පාරම්භය පිළිබඳ විස්තරයක් සත්පසුරියුද්ගමන සූත්‍රයේ එන කල්ප විනාශය පිළිබඳ විස්තරයක් එකිනෙකට යා කරගෙන ප්‍රබල අනිත්‍ය සංඥාවක් සිතට කාවද්දා ගැනීමෙන් නිවනට දොර ඇරෙන නිබ්බිදාව මතු කර ගැනීම ගැනත් අප සැලකිලිමත් වුණා. මේ මේ භවනාටකයේ අනිත්‍යතාව හැඟ වෙන මේ ඒ වගේම මේ ලෝකයේ මහ පොළොවේ අනිත්‍යතාව පෙන්눔 කෙරෙන ඒ බුද්ධ දේශනාවලම ප්‍රතිරාවයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා හත්තිපදෝපන සූත්‍රයනුත් අපට අසන්ට ලැබෙනවා. තස්සාහි නාම ආවුසෝ බාහිරාය පඨවි ධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායි සති කය ධම්මතා පඤ්ඤායි සති වය ධම්මතා පඤ්ඤායි සති විපරිණාම ධම්මතා පඤ්ඤායි සති කිම් පනිමස්ස මත්තට්ඨිකස්ස කායස්ස තණ්හුපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතක්කොස්ස නෝවිචේවිත් හෝති එවත්නි ඒ සාමහත් වූ බාහිර පට විධාතුෙහි පවා අනිත්‍යතාවක් දක්නට ලැබෙන්නේ විනාශ වෙන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ ගෙවි යන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ සුළු කලක් පවතින තණ්හාවෙන් අල්වාගත් මේ කය පිළිබඳව මේ කයෙහි මමය මාගේය වෙමි යනු ගැන්මක් නම් කෙසේ වේද යනු කිම්ද අනෙක් අතට එවැනි කියා ගැනීමකට සිතා ගැනීමකට ඉඩක් නැත්තේ මේ ඒසා මහත් වූ බාහිර පටවි ධාතුවේ අනිත්‍යතාව තුලින් මේසා අල්ප වූ ආධ්‍යාත්මික පටවි ධාතුවේ අනිත්‍යතාව දැකීමෙන් අහංකාර මමංකාර මානානුසයන් දුරු කරගත හැකි බව මේ දේශනා කොටසින් අපට පෙනී යනවා. අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ. අනිමිත්තේ වඩව මානානුසය දුරලව. යනුවෙන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර නිපාතේ රාහුල සූත්‍රයේදී දේශනා කළේ මේ අනිත්‍ය සංඥාවෙන් නිමිති මැකී යනකොට ඒකම මානානුසයත් ගෙවි යන නිසා. බාහිර ලෝකයේ අනිත්‍යතාව විස්තර කරන සූත්‍ර දේශනා අයෝනිසෝ මනසිකාරයෙන් ලෝක චින්තා බවට හරවා ගන්නේ නැතිව යෝනිසෝ මනසිකාරයෙන් ඒවා අපේ අධ්‍යාත්මය දෙසටම හරවාගෙන මේ ජීවිත නාටක නාට්‍යයේ ඇති නිස්සාරත්වය තේරුම් ගත යුතුව තිබෙනවා. අප එක එක්කෙනාගේ ජීවිත නාට්‍යයේ මුල් ජවනිකාවල රංගපෑන නළුනියෝ දැන් කෝ ඒ සරසිලි ඒ පසුබිම් සරසිලි දැන් කෝ ඒ කිසිවක් නැතත් ඒවා පිළිබඳ සංඥා අනුසය අපේ සිත් තුළ ඉතිරි වෙ තිතා විතර්ක ප්‍රපංච ඇති කර ගැනීමට බාධාවක් නැහැ මේ විතර්ක ප්‍රපංච ඇතිවන්නේ අර අනිත්‍ය සංඥාවෙන් ඒ නිමිති ගෙවි ගියේ නැති නිසා මුළු මහත් ලෝකයේම මේ අනිත්‍යතාව ගැන මෙනෙහි කරනකොට මේ අපේ ජීවිත නාට්‍ය අපි වස්තු පුද්ගල සිද්ධි වශයෙන් හඳුන්වන මේ සංස්කාර ගොඩ පිළිබඳව අල්ම විරාගය තියෙනවා කියලා කියන්නේ ඒ නිමිති නැකී යනවා ඒක හරියට උපමාවකින් කියනවා නම් බොඳවුණු දියසායම් චිත්‍රයක් බවට පත් වෙනවා ඒ විදිහට අනිත්‍ය සංඥාව වඩනකොට ඒ නිමිති ගෙවි යනකොට කෙනෙකුට යෝගාවචරයෙකුට ලෝකය පේන්නේ හරියට බොඳ වූ දියසායම් චිත්‍රයක් වගේ. දියසායම් චිත්‍රයක් බොඳ වෙනකොට ඒ ඒ චිත්‍රයේ ඇති ඒ රූප එකිනෙක වෙන් කරගන්න බැරි අපහසු තත්ත්වයක් ඇති වෙනවා. නානත්ත්ව සංඥාවෙන් අර වර්ණ හැඩරුව ආදී අණු වර්ණ సంతානියන් ආදී අණු ඒ චිත්‍රයේ ඇති විවිධ රූප එකිනෙක වෙන් කරගන්න බැරි තත්ත්වයක් පැන නගිනවා. එයින්ම ඒ නිසාම අර එකිනෙක මැනීම් වශයෙන් කරන මානානුසයත් ඉවත් වෙනවා. පිල් බෙදීම්, ගැටීම් වලට හේතු වෙන ඒ මානානුසයත් එයින්ම ගෙවි යනවා. මෙන්න මේක නිසා තමයි අර අනිත්‍ය සංඥාව නිසා අනිත්‍ය සංඥාව ඉතාමත්ම වැදගත් භාවනා කර්මස්ථානයක් හැටියට බුදු පියාණන් වහන්සේ නිතර මතක් කරලා දීලා තිබෙන්නේ. මේ අනිමිත්ත සමාධිය විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ වර්ණනා කළා කන්ද සංයුක්ත සංයුක්ත නිකායේ කන්ද සංයුක්තේ සංයුක්තේ තයෝ මේ භික්කවේ අකුසල විතක්කා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ ඉමේච කෝ භික්කවේ තයෝ අකුසල විතක්කා කෝ අපරිශේෂා නිරුච්ඡanti චතුසු වාසතිපට්ඨානේසු සුපතිත්ථිත චිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධින් භාවයතෝ යාවංචිදම් භික්කවේ අලමේවා නිමිත්තෝ සමාධි භාවේතුන අනිමිත්තෝ භික්කවේ සමාධි භාවිතෝ බහුලීගතෝ මහප්පලෝ හෝති මහානිසංසෝ මහණෙනි මේ අකුසල විතර්ක තුනක් ඇත කාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය මහණෙනි මේ අකුසල විතර්ක තුන කොතැනකනම් කොතැනක නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වෙද්ද සතර සතිපට්ඨානෙහි මනමින් පිහිටි සිත් ඇතිව වාසය කරන්නට හෝ අනිමිත්ත සමාධිය වඩන්නකොට හෝය කෙතෙක් දෙයක් මහණෙනි මේ කාරණය නැති ඔයත් ඇති අනිමිත්ත සමාධිය වඩන්න අනිමිත්‍ය සමාධිය වඩන ලද කල්හි බහුල වශයෙන් කරන ලද ලද කල්හි මහත් ඵල මහානිසංස වේ මේ සූත්‍ර කොටසෙන් අපිට පෙනී යනවා මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා කියන මේ මිත්‍යා සංකල්ප තුන සම්පූර්ණයෙන්ම නිර්වශේෂ වශයෙන්ම නැති කර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව. පළවෙනි ක්‍රමය සතර සතිපට්ඨානයේ මනමින් පිහිටි සිත් ඇතිව වාසය කිරීම. දෙවෙනි ක්‍රමය අනිමිත්ත සමාධිය වැඩි වීම. අර වා කියලා නිපාතය යොදලා තියෙන්නේ ඒ නිසා. මේන් අපිට පේනවා අර අර අනිමිත්ත සමාධියෙන් වැඩිීමේදී නිමිති ගෙවි යන නිසාම අර විතර්ක වලට ඉඩක් අර සංකල්ප වලට ඉඩක් නැති වෙනවා. එතකොට මේ මේ සංඥා අනුසය මේ නිමිති මේ නිමිති ගැනීමේ සංසාරික පුරුද්ද නිසායි අපට මේ විතර්ක ප්‍රපංච ඇති වෙන්නේ නොයෙකුත් දුක් ගැන දෙන විතර්ක ප්‍රපංච ආදී ඇති වෙන්නේ නමුත් මේ විතර්ක ප්‍රපංචයන්ගෙන් සිත මුදා ගැනීමේ ප්‍රයත්නයට එක්තරා විදියක නිමිති ගැනීමක් අවශ්‍ය වෙනවා මේක නොකර බැරි තත්වයක් මෙතන අර අප බොහෝ අවස්ථාවල සඳහන් කරන්න සිද්ධ වුණා මේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කිරීමට හේතුවක් මේ සමහර දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි තත්වයක් තිබෙනවා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවකුත් වෙනවා. ඒ අනුපූර්ව ප්‍රතිපදාව වන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවක් බවට පත්වන්නේ මේක එක්තරා අනුපිළිවෙලකින් කළ යුතු දෙයක් නිසායි. එක්තරා ක්‍රමානුකූලත්වයක් අනුව කරන්ට සිද්ධ වෙන දෙයක්. මේ පද දෙකෙන් මේ මධ්‍යම ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදා කියන මේ වචන දෙකේම ගැබ් වෙන අර්ථය අපි වෙනින් මේ වචන දෙකෙන් කිව්වොත් මේ නිර්වාණගාමී ප්‍රතිපදාව ප්‍රායෝගික හා සාපේක්ෂික ප්‍රතිපත්ති උඩ යන්න මූල ධර්ම උඩ ගමන් කරන්න ප්‍රායෝගික කියන්නේ යම්කිසි අර්ථයක් සලකාගෙන ප්‍රයෝජනයක් සලකාගෙන සාපේක්ෂක කියලා කියන්නේ කිසිවක ඒකාන්ත වටිනාකමක් නැහැ. එකක් අනික අපේක්ෂා කරගෙනයි. අනිකට අපේක්ෂිතවයි. තවක් තව එකක් හා සම්බන්ධවයි වටිනාකම ලබන්නේ. අර රත විනීත ප්‍රතිපදාව ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කරනකොට අර කඩින් කඩ දුවන රත හත එකක් දුවන්නේ අනිත් එක බලාපොරොත්තුෙන්. ඒක දුවන්නේ අනිත් එක බලාපොරොත්තුෙන්. ඔන්නෝම සාපේක්ෂක භාවය. මේ මූල ධර්මයේ තේරුම් ගැනීමටයි ඒක විස්තර කිව්වේ. එතකොට මෙන්න මේ මේ එක්තරා විදිහක නිමිති භාවිතයක් අවශ්‍ය වෙනවා. මේ මේ කියාපු නිමිති වලින් සිත මුදා ගැනීමේ ප්‍රයත්නයට. ඒක කෙරෙන්නේ අර ප්‍රායෝගික සාපේක්ෂික මූලධර්ම අනුවයි. මෙන්න මේ මේ ප්‍රායෝගික හා සාපේක්ෂික මූලධර්ම අනුව කෙරෙන මේ ප්‍රයත්නය යෝගාචරයාගේ ප්‍රයත්නය තේරුම් කීමට මේ මුල් දේශනාවකදීම අප උපකරණ උපමා වාක්‍ය දාගත්තා අර දැලි පිහිය මැදීමේ උපමාව. ඒක නැවතත් අපි මතක් කරගන්න ගනිමු. ඒ දලි පිහින මැදීමේ උපමාවෙන් අප ඒ අවස්ථාවේ පෙන්눔 කරන්න උත්සාහ ගත්තේ පරාමර්ශණයත් සම්මර්ෂණයත් අතර වෙනසයි. පරාමර්ශණය කියලා කියන්නේ දැඩි වල්වා ගැනීම. සම්මර්ෂණය කියලා කියන්නේ එක්තරා විදිහක සියුම් ආකාරයකින් අල්ලා ගැනීම. ඒක යම්කිසි විශේෂ අර්ථයක් සඳහා. හොඳින් අල්ලා ගැනීම කියන තේරුම වගේ එක. හොඳින් සම්මර්ෂණය අල්ලා ගැනීමක්. එතකොට මේකටයි අපි අර දැලි පිහි උපමාවක් ගත්තේ. දැන් දැලි පිහිය පරාමර්ශණය ගැන කියනවනම් දැලි පිහිය තදින් අමෝරාගෙන ඒක කරගලෙහි අතුල්ලන්න පටන් ගත්තොත් දැලි පිහිය මොට වෙනවා. මොට්ට වෙනවා. එහෙම නැතුව දැලි පිහිය සුකනම් ආකාරයකින් අල්ලාගෙන සීරුවෙන් කරගලෙහි ඇතිල්ලුවොත් දැලි පිහිය මට වෙනවා, මට්ටම් වෙනවා. ඒ කියන්නේ මැදෙනවා, මොහත් වෙනවා. ඒකට මේ සංස්කාර සම්මර්ෂණය ගැන කතා කරනකොට අපිට නිතරම අපිට සිහියෙන් වෙන පද දෙකක් තිබෙනවා විපස්සනා අනුපස්සනා කියලා. මේ විපස්සනා අනුපස්සනා කියන පද දෙකත් අපිට තේරුම් කරන්න පුළුවනි අර කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂික මූලධර්ම පිළිවෙන ආකාරයට. මෙතෙන්දී අපි වඩුවෙක් ලීයක් යතු ගන්න හැටි බලමු. වඩුවෙක් ලීයක් යතු ගාගෙන යන අතරේ විටින් විට එළිය අතට අරගෙන දකුණැස වහලා වමසින් එක්තරා අණුව බැලී එක්තරා විශේෂ බැලීමක් එක්තරා අණුව බැලීමක් කරනවා මේක හරියට මේ මේ බැලීම බැලීමේ එක්තරා සාවඥ බවකුත් තිබෙනවා අවඥා සහිත බවක් තිබෙනවා මේක හරියට අර දක්ෂ වඩුවකු අදක්ෂයෙකුගේ නිර්මාණයක් දැස ਵਿਚਾਰාත්මකව ਵਿਚਾਰාක්ෂයෙන් බලන්න වගේ වැඩක් නමුත් මේ වඩුව බලන්නේ අර තමන්ම යතු ගන්න ලිය දෙහා දිහාවයි. මොකද මෙහෙම බලන්නේ මේ මේ බැලීම වෙනත් විදියකින් කියතොත් මේක අනුන්ගේ ඇසීමෙන් බැලීමක්. අනිකකගේ ඇසීමෙන් බැලීමක්. මේ තමාගේ ඒ තමා යතු ගන්න ලිය දෙස අනුන්ගේ ඇසීම් බලන්නේ විචාරාක්ෂයෙන් බලන්නේ. මේ විශේෂ බැල්ම කරන්නේ ඒ ලීයේ අදකුද සොයා ගන්නයි. මම මේක යතු ගන්න නිසා මේකේ කොහෙද අදකුදයක් කියලා ගත්තොත් මේක කවදාවත් මේ හරියට ගෙරෙන්නේ නෑ වැඩි. අන්න ඒක නිසා අර එක ඇහක් වහලා අනිත් ඇහෙන් අර විදිය බැලුමක් කරනවා. අන්න ඒ විදියම දෙයක් තමයි මේ විපස්සනා කියන විශේෂ බැල්ම. අනුපස්සනාව කියලා කියන අනු බැල්ම බැල්ම. අනුව බැල්ම. මෙන්න මේ කාරණය අපට හෙළි වෙන හොඳ ධාතා ධර්මයක් ඉදිරිපත් කරගන්න පුළුවනි. මහා මොග්ගල්ලාන තේරගාතාවෙන් තේරගාතාවේන මහා මොග්ගල්ලානත් තේරගාතාවේ එක ගාතාවක් තිබෙනවා සුකුමං පටිවිද්ධන්ති වාලග්ගං කුසුමායත යේ පංචක්ඛන්දේ පස්සන්ති පරතෝ නොච අත්තතු යම් කෙනෙක් මේ පංචස්කන්ධය පරතෝ අනුන් වශයෙන් තමා වශයෙන් නොව නොච අත්තතු තමා වශයෙන් නොව අනුන් වශයෙන් බලද්ද ඔහු අශ්වලෝමයක් ඊතලයකින් විදින්නාක් මෙන් සියුම් වූ නිර්වාණ ධාතුව පිළිවිද දකි ප්‍රතිවේධ කරා විනිවිද දකි ඒ වගේම තවත් ගාථාවක් අපට සකුලා තේරී ගාථාවෙන් හමු වෙනවා සකුලා තෙරණිය පිළිබඳව සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ ඵලෝකිනේ පහසින් ආසවේ සබ්බේ සීති භූතාමි නිබ්බතා හේතුන්ගෙන් හටගත් බිඳී යන ස්වභාවය ඇති මේ සංස්කාරයන් පරතෝ අනුන් වශයෙන් දැක තමා වශයෙන් නොව අනුන් වශයෙන් දැක පහසින් ආසවේ සබ්බේ සියලුම ආශ්‍රවයන් ප්‍රහාණය කෙලෙමි සීති භූතාමි නිබුතා සිහිල් වූවා වෙමි නියුනි වෙමි එතකොට මෙන්න මේ මේනොත් අපිට පේනවා දැන් අර සක්කාය දිට්ඨියේදී සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨිය විස්තර කරන සූත්‍රවල සඳහන් වෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති වේදනං අත්තතෝ සමනුපස්සති ආදී වශයෙන්. රූපේ ආත්මය වශයෙන් දකිනවා වේදනාව ආත්මය වශයෙන් දකිනවා. ඒක අර අසුචත් පුතඥයාගේ ස්වභාවය. නමුත් මේ ශ්‍රුතවත්තාර්ය ශ්‍රාවකයා ආර්යෝ විශේෂයෙන්ම යෝගාවචරයා මේ පරතෝ බැල්ම පිහිට කර ගන්නවා. විපස්සනාවේදී මේ පරතෝ බැල්ම. ඒකෙන් තමයි මේක විපස්සනා විශේෂ බැල්මක් වන්නේ. ඒක අනුව බැලීමක් වань. මේ අනුව බැලීම කියලා කියනකොට අප අර කලින් අවස්ථාවක මම හිතන්නේ සඳහන් කළා ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන බොහෝ දෙනාට ගැටලුවක් වෙන පාඩයක් කායේ කායානුපස්සී විහෙරති. ඒක නිතරම සඳහන් වෙනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඉතින් මේක බැලු බැලමට පරිවර්තනය කරන ටිකක් අමුතුයි. කයෙහි කය අනුව බලනවා. මොකද්ද මේ අනුව බැලීම? මෙන්න මේ කියවපු අනුව බැලීම අර වඩුව කරන වැඩි මේ කෙරෙන්නේ. මේ යෝගාවචර වඩුවක් කරන්නේ මේ සංස්කාර ලී ඇදගුද සොයාගන්න නම් අර විදිහට බලන්න ඕන පරතෝ බැලනක් හෙලන්න ඕන. ඒකයි මේ කායේ කායානුපස්සී. කය මේ මගේ කයයි මේක කොහෙද වැරද්දක් කියලා බලන්න පටන් ගත්තොත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඇදගුද පේන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඇදගුද දැකීමට නම් අර කියාපු වර පරතෝ බැලම පිළිහිට කරන්න ඕන. අර සංස්කාර පිළිහිට කරගන්න ඕන. එහෙම ඒ අඩකුද බලාගෙන එක්තරා යතු ගෑමකුත් මේ යෝගාවචර වඩුව කරනවා. ඒ පරතෝ බල්ම බැලෙන් බැල්මෙන් අඩකුද සොයාගෙන ඊළඟට එක්තරා යතු ගෑමකුත් කරනවා. යතු ගාලා තමයි අර අරව ගෙවා දාන්නේ. අර මතුවෙලා තිබෙනවා නම් යම් කිසි දේවල් අඩකුද ආදී. තණ්හා මාන දිට්ඨි වශයෙන් අර ඉල්පිලා තිබෙන සංස්කාර වලින් තනිකර සංස්කාර ගොඩක් සුද්ධ සංඛාර පුඤ්ජෝ අර වජිරා භික්ෂණේ කිව්වා වගේ. නමුත් මේකෙන් මොකද්ද මේ මතුවලා තිබෙනවා තණ්හා මාන දිට්ඨි වශයෙන්. ඒවා ගෙවල දාන්න නම් මේක මේකට අපි එක්තරා යතු ගෑමකුත් කරන්න ඕන. දැන් අපි මේ යෝගාවචර වඩුවා මේ සංස්කාර ලී යතු ගාන සබ්දයට ටිකක් කන් දෙමු. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. න ඒතං මම න මේ න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. ඔන්න ඕක යතු ගෑම. මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ. මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ. ඔය නයන්නේ තමයි කෙලෙස් කැපෙන්නේ. එතකොට මෙන්න මේ මේ පාට ওই සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නිකන් දෘෂ්ටි වශයෙන් ගැනීමට නොවන බව මෙයින් පේනවා. අම්ති ප්‍රායෝගික සාපේක්ෂ කාර්යයක් අනුව යෝගාවචරයට ප්‍රයෝජනට ගැනීමටයි මේ පද තුන යෙදিলা තිබෙන්නේ. නයේතං මම නයේසෝ හමස්මි නමේසෝ අත්ත. එතකොට මෙන්න මේ විදිහට මේ යතු ගාලා ක්‍රමක්‍රමයෙන් අර අදකුද එහෙම් පිටින්ම ගෙවිලා යන හැටියට අර මතුවලා තිබෙන දේවල් ඉල්පීම් නැති වෙලා යන ආකාරයට එක්තරා විදිහකට සම්මර්ෂණයක් හොඳට මට කරන්න වෙනවා මට්ටම් කරන්න සිද්ධ වෙනවා යෝගාචර වඩුවට මේ කාරණය කියාගෙන යනකොට අපිට මතක් කරගන්න පුළුවන් තවත් හොඳ වචනයක් තිබෙනවා උස්සද කියන වචනය උස්සද කියන වචනය සමහර සූත්‍ර පැරණි සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා මේ වචනේ අර්ථය ඒ තරම්ම පැහැදිලි නැති වගේ පේන්නේ දැන් උස්සද කියන වචනේ අර ඊට සමාන උත්සන්න කියන වචනත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට පේනවා ඉස්වීම කියන ඉස්වීම එහෙම නැත්නම් ඉල්පීම මතුවීම කියන අර්ථය එතන තිබෙනවා වෙනත් විදියකින් කියනවනම් උස්සද කියන වචනේ සාමාන්‍ය නිරුක්තියට අනුව අර්ථය ගන්න පුළුවන් අපිට નિરાයාම ඉල්පීම මතුවීම වැනි දෙයක් નિરાයාම මතුවීම ඉල්පීම ඇත්ත වශයෙන්ම මේ තණ්හාවත් මේ එක්තරා විදිහක નિરાයාමක් මානය එක්තරා විදිහක ඉල්පීමක් දිට්ඨිය එක්තරා විදිහක මතුවී පෙනීම මතුවීම එතකොට මේ සංස්කාර ගොඩෙන් ඔන්න ඔය තුන මතුවලා තිබෙනවා මේ සංසාරික දෝෂ නිසා ඒවා එහෙම් පිටින්ම යතු ගාලා අර ක්‍රමක්‍රමයෙන් ඒවා යදුකුද සෝමෙන් යතු ගාලා මට්ටම් කරන්ටයි සිද්ධ වෙන්නේ මේ උස්සද කියන වචනය යන හොඳ මේ මේ කියපු අර්ථය අපිට මතු කරගන්න පුළුවන් හොඳ වටිනා ගාථාවක් සුත්තනිපාතී අට්ඨක වගේ තුවටක සූත්‍රයෙන් අපිට සොයා ගන්න පුළුවන්. උපසමානුස්සතියට පවා උපකාර කරගන්න පුළුවන් වටිනා ගාථාවක්. මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති ධිතෝ හෝති. එවං ධිතෝ අනේජස්ස උසදං භික්ඛු න කරේය කුහිංචි. යම්සේ මුහුද මැද රළහට නොගනීද සිටියේ වේද තහවුරු වූයේ වේද එසේම සිටියකු තහවුරු වූ වන්නේය නොසැලෙන්නෙකු වන්නේය භික්ෂුව කොතැනකවත් උස්සදයක් නොකරන්නේ. මතුවීමක්, નિરાයාමක්, කිල්පීමක් නොකරන්නේ. එතකොට මේ ගාථාවෙනුත් අපිට පේනවා අර මේ මේ මේක ඉතාමත් වටිනා ගාථාවක්. දැන් නොරහත් සිත සාමාන්‍යයෙන් වෙරළාසන්නේ වැඩිපුර තියෙන්නේ. මේ වෙරළේ තමයි අර මූදි රැලි රළ වෙලා රළ රළ ගෙඩි වෙලා හැපි හැපි බිඳිලා විනා මහා දාලගෝට්ටියක් ඇති වෙන්නේ. මුහුදේ මැද එහෙම නෙවෙයි. රළක් නෑ රැලිත් නෑ ඊටාත්ම නිශ්චලයි. සංසුන් තහවුරු සිටි ස්වභාවයක් තිබෙනවා. ස්ථාවර ස්වභාවයක් තිබෙනවා. ඒක රහත් සිත්. වෙනත් අපිට පේනවා අර අර මතුවීම. එතකොට මෙන්න මේ මතුවීම කියන අර්ථය අර උස්සති කියන වචනේ තිබෙන බව. එතකොට යෝගාවචරයට වඩුවට කරන්න වෙන්නේ අර තණ්හා මාන දික්ටි වශයෙන් මේ තිබෙන નિરાයාම්, පිල්පීම්, මතුවීම් සියල්ලම එහෙන් පිටින්ම ගෙවිලා යන තාක් අර යතු ගෑම කරන්න නේතන් මම ආදි වශයෙන්. එතකොට ওই විදිහට මේ යතුගාමින් ක්‍රමක්‍රමයෙන් මේ යෝගාවචර වඩුවා මේ මේ සංස්කාර තනිකර මේවා සුද්ධ සංස්කාර පුංජියක් කියලා වැටෙන තාක්ම මේ තණ්හා මාන දිටි එහෙම් පිටිම ගෙවි යන තාක්ම අර විපස්සනාව අනුපස්සනාව උපකාර කර ගන්නවා මෙන්න මේ මේ විදිහට යතුගාන විත් අවස්ථාවේදී පවා අර සාපේක්ෂක මූල ධර්මය එන්නත්නම් අර අනුපූර්ව ප්‍රතිපදාව හා සම්බන්ධ අදහස් ටික මේකට එකතු වෙන ආකාරය අපිට පැහැදිලි වෙනවා පැහැදිලි වෙන ඊටාත්ම වටිනා සූත්‍රයක් තමයි සක්කපඤ්ඤ සූත්‍රය දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය මේ අතු ගෑමේදී අර විතර්ක ප්‍රපංච ආදී එක්තරා ක්‍රමානුකූල ක්‍රමානුකූලවයි එක්තරා විදිහකට ක්‍රමක්‍රමෙනුයි මේවා සිනිදු කරන්න පුළුවන් පුළුවන් වන්නේ දැන් මේක උපමාවකින් උපමාවටම අනුව කියනවා නම් අර වඩුවකු ඒ ඩීයක් යතු ගන්න අතරේ විටින් විට Tamange යතු කැඩේට අර තට්ටු කළා ඒ ඩීය සිනිඳු වෙන්න සිනිඳු වෙන්න යතු කැටයක් සකස් කරනවා වෙනස් කරනවා සමහර විට ඊට වඩා සියුම් යතු කැටයක් අතට ගන්නවා එහෙම නැත්නම් ඒ යතු කැටයටම ගහලා තව ටිකක් ඒක අර තලේ හරිගස්ස ගන්නවා ඔන්න ඔය විදිහේ අනුපූර්ව ප්‍රතිපදාවක් අනුවයි අපිට මේ විතර්ක ප්‍රපංචයක් ක්‍රමක්‍රමයෙන් ගෙවා දාන්න සිද්ධ වෙන්නේ. අර නිමිති ආදියත් ගෙවා දාන්න සිද්ධ වෙන්නේ. මේ කාරණය ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා දීගණිකායේ සත්කපඤ්ඤ සූත්‍රයේ. මේ සූත්‍රයේදී ශාත්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් අසනවා. කොයිතරම් මේ වැදගත් ප්‍රශ්නද කියතොත් මේ ප්‍රශ්න මාලාව අවසානයේ ශාත්‍ර දේවේන්ද්‍රයා සෝවාන් බවට පත් වුණු බව සඳහන් වෙනවා. ඒ ප්‍රශ්නය පළමුව ඒ ප්‍රශ්න මාලාවෙන් මේකට අදාළ පළමුවනි ප්‍රශ්නය හැටියට ගත්තොත් චන්දෝපන මාරිස බුදුරජාණන් වහන්සේගෙන් ශක්‍රිය විමසනවා චන්දෝපන මාරිස කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබව කිස්මින් සති ඡන්දෝ හෝති කිස්මින් අසති ඡන්දෝ නොහෝති නිදුකාණෙනි ඡන්දය කුමක් නිසා කුමක් හේතු කරගෙන කුමකින් ඇතිවන කුමකින් උපන් කුමකින් හටගන්නා දෙයක්ද කුමක් ඇති කල්ලි ඡන්දය වේද කුමක් නැති කල්ලි ඡන්දය නොවේද ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර චන්තකෝ දේවානමින්ද විතක්ක නිදානෝ විතක්ක සමුදයෝ විතක්ක ජාතිකෝ විතක්ක පබවෝ විතක්කේ සති ඡන්தோ හෝති විතක්කේ අසති ඡන්தோ නොහෝති දේවේන්ද්‍රය ඡන්දය විතර්කය නිසා ඇතිවන්න විතර්කය විතර්කය හේතු කොටගෙන විතර්කය නිසා උපදින විතර්කයෙන් උපන් විතර්කයෙන් හටගන්නා දෙයක්. විතර්කයේ ඇතිකල්ලි ඡන්දය වෙයි විතර්කයේ නැතිකල්ලි ඡන්දය නොවේ. ඊළඟට ඒ විදිහටම ශක්‍ර දේනේන්ද්‍ර ආසන ප්‍රශ්නය මේ විතර්කය කුමක් නිදාන කරගෙන කුමක් හට නිසා හටගන්න කුමක් ප්‍රභව කොටගෙන ඇති වෙන දෙයක්ද කියලා අර විදිහටම ප්‍රශ්න කරනවා ඊළඟට ඊකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර විතක්කෝ කෝ දේවානමින්ද පపంచ සංඥා සංඛානිදාන මේ විතර්කයට නිදාණය හේතුව ප්‍රභවය ප්‍රපංච සංඥා සංඛාවයි. මේ වචනේ අපි අර මදුබින්දුක සූත්‍ර විග්‍රහයේදී බොහොම දුරට සාකච්ඡා කළ වචනයක්. අර තණ්හාමාන දිට්ඨිය ආදී විතර්ක ප්‍රපංච සම්බන්ධ අදහසක් මේ ප්‍රපංච විතර්ක සම්බන්ධ අදහසක් තමයි ප්‍රපංච කියන වචනේ හැඟෙන්නේ. අර ඔබිදීලා වැඩි ඉසිරී යාමක්. එතකොට ඒ විදිහේ ඒ ප්‍රපංච සංඥාවෙන් ඇති කරගත්තු සංඛා සංඛා කියලා කියන්නේ ගිනි හැඳිනි ප්‍රඥාප්ති මෙන්න මේ ප්‍රඥප්ති මුල් කරගෙනයි එතකොට විතර්ක ඇති වෙන්නේ කියලා පිළිතුරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඊළඟට සක්‍රදේවයන් වහන්සේ ප්‍රශ්නය කතම් පටිපන්නෝ පන මාරිස එක්කු පපංච සංඥා සංඛා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං පටිපන්නෝ නිදුකාණෙනි කෙසේ පිළිපන් භික්ෂුව ප්‍රපංච සංඥා සංඛා නිරෝධයට ගැළපෙන ගමන් මාර්ගයට පිළිපන්නේ වෙයිද? ඒ කියන්නේ පపంచ සංඥා සංඛාර නිරෝධ කිරීමට සුදුසු වූ ප්‍රතිපදාවට බැස්සයි කියලා කියන්න පුළුවන් වන්නේ කෙසේ කෙසේ ගමන් කරන භික්ෂුවකට. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඉතාමත්ම වැදගත් අපිට මේ මේ කියපු අනුපූර්ව ප්‍රතිපදා ආදී අදහස තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සෝමන සම්පාහං දේවානමින්ද දුවිදේන වදාමි සීවිතබ්බම්පි අසීවිතබ්බම්පි දෝමන සම්පාහං දේවානමින්ද දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි උපේක්ඛම් පහං දේවානමින්ද දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි දේවේන්ද්‍රය මම සොම්නසද සේවනය කළ යුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවැදෑරුම් කොට වදාරමි. දේවේන්ද්‍රය මම දොම්නසද සේවනයේ කටයුතු සේවනයේ නොකටයුතු වශයෙන් දෙවදාරුම් කොට වදාරමි. ජීවේන්ද්‍රයේ මම අපේක්ෂාවද සේවනයේ කළ යුතු සේවනයේ නොකටයුතු වශයෙන් දෙවදාරුම් කොට වදාරමි. ඊළඟට ඒ ඒක තව දුරටත් විස්තර කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා තත්ත යංජඤ්ඤා සෝමනස්සං ඉමං කෝ මේ සෝමනස්සං සේවතු අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ති ඒව රූපං සෝමනස්සං න සේවිතබ්බ තත්ත්‍යං ගඤ්ඤා සෝමනස්සං ඉමං කෝමේ සෝමනස්සං සේවතු අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ ති ඒව රූපං සෝමනස්සං සේවිතබ්බං තත්ථ යංචි සවිතක්කං සංචාරං යංචි අවිතක්කං අවිචාරං යේ අවිතක්කී අවිචාරේ සේ පනිතතරි ඒ ටිකේ අර්ථය එහිලා අර කියාපු අර සොම්නස් දුම්නස් උපේක්ෂා කියන කාරණා තුන පිළිබඳවම ඊළාට බුදුරජාණන් වහන්සේ කියනවා එහිලා ඒ කාරණේ පිළිබඳව යම් යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සෙවුනා කල්හි මා තුල නැත්නම් මගේ අකුසල ධර්මයෝ වැඩි කුසල ධර්මයෝ පිරිහෙත්යයි දනි දන්නේද අන්න ඒ බඳු ඒ සොම්නස සේවනය නොකට යුත්තේ අනෙක් අතට යම් සොම්නසක් සේවනය කරන කල්හි මේ සොම්නස යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සේවනය කරන කල්හි මගේ අකුසල ධර්මියෝ පිරියේ කුසල ධර්මියෝ වැඩිත් යයි දනි දනි දන්නේද ඉබඳු මේ සොම්නස සේවනය කළ යුතුයි අසුරු කළ යුතුයි ඊළඟට ඒ විදිහට එතකොට දේරු තේරුම් කරලා දෙනවා අර අකුසල පැත්තට යොමු වුණු සොම්නසත් කුසල පැත්තට යොමු වුණු සොම්නසත් වශයෙන් දෙය බාරුම් බව ඊළඟට එතන තවත් ප්‍රභේදයක් ප්‍රභේද දෙකක් දක්වනවා. එතෙන්දී අර කියන්නේ ඊළඟට අපිට ඉතුරු වෙන්නේ එතකොට කුසල් පක්ෂී වූ සොම්නස. ඒ කුසල් පක්ෂී වූ සොම්නස පිළිබඳව දේවදාරුන් බව පෙන්වු කරනවා. තත්ථ යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කේ අවිචාරේ සේ පණිතතරේ. ඒ කුසල් පිළිබඳ වූ සොම්නස පිළිබඳ සොම්නසෙත් යම් සොම්නසක් විතර්ක ਵਿਚාර සහිතද යම් සම්මසක් විතර්ක ਵਿਚාර රහිතද ඒ ඒ දෙක අතුරින් විතක්ක ਵਿਚාර රහිත සම්මසම ප්‍රණීතයි වඩා ප්‍රණීතයි මේන් අපිට හංගෙනවා අර විතර්ක ਵਿਚාර රහිත සම්මස තමයි වඩා නිවනට ළඟ ඒකයි අපිට ගන්න පුළුවන් නිගමනය ඊළඟට ඒ විදිහට මේ සොම්නස ගැන ප්‍රකාශ කළා වගේම බුදුරජාන් වහන්සේ දොම්නස ගැනත් ඒ විදිහටම ඒක නැවතත් අපි නුකියුවත් ඒක තේරුම් ගන්න පුළුවනි දොන්නසත් අර විදිහටම අර කුසල අකුසල වශයෙන් දෙකට බෙදලා දක්වලා අකුසල පැත්ත ඉවත් කළා කුසල පැත්තට සොම්නසයි ගත යුත්තේ ඒ කුසල සොම්නසෙත් අර විදිහේ යම් කුසල සොම්නසක් කුසල පක්ෂී සොම්නසක් විතර්ක උචාර සහිතද ඒක පැත්තකට කරලා විතර්ක විචාර රහිත විතර්ක විචාර නැති සොම්නස ට තැන දෙනවා ඒකයි නිවනට ඒක ඒ මාර්ගය කියොත් තමයි නිවනට ලං වෙන්නේ එහෙම ප්‍රකාශ කළා ඒ සූත්‍ර දේශනාව ඒකට ඉවසක ඉවර කරන්නේ බුදුරජාණන් වහන්සේ අවසන් කරන්නේ එවම් පටිපන්නෝ පනමාරිස බික්කු පපංච සංඥා සංඛා නිරෝධ සාරුප්පගාමී පටිපදං පටිපන්නෝ හෝති මෙන්න මේ විදිහට පිළිපන් වික්ෂුවයි ප්‍රපංච සංඥා සංඛා නිරෝධයට ගැලපෙන මාර්ගමන් මාර්ගයට පිළිපන්නේ වන්නේ ඒකට මේක මෙන්න මේ ඊටාත්ම ප්‍රායෝගික වටිනාකමක් ඇති සූත්‍රයක් මෙතන තියෙනවා සමහර විට මෙතන පොඩි ගැටලුවක් මතුවෙන්න ඉඩ තිබෙනවා අපි අර කලින් මේ දේශනා මාලාවේ අර මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන අවස්ථාවේ ඒ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වුණා යම් විතක්කේති තං පపంచේති යම් පపంచේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ ආදී වශයෙන් උද්දෘෂ්පාටයක් කියනවත් අපි කලින් දැක්ුවා. එතන කියන හැටියට යමක් විතර්ක කරයිද ඒ පිළිබඳව එහෙම ප්‍රපංච කරයි යමක් ප්‍රපංච කරයිද ඒ කරන කොටගෙන ඒ චක්කු විඤ්ඤාය රූපයන් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාරයන් ඒ පුද්ගලය ඒ කියා පුද්ගලයාව අභිභවනය කරනවා මැඩලනවා කියලා. එතකොට මේ සූත්‍රයත් මේ සූත්‍රයත් අතර බැලු බැලමට පරස්පර විරෝධීතාවක් වගේ පේනවා. එකිනෙකට නොගැලපෙන බවක්. මක් නිසාද? මේ සූත්‍රය අර කලින් සඳහන් කළා ඡන්දයට හේතුව නිදාණිය හැටියට දක්වේ විතර්කය. ඊළඟට විතර්කයට හේතුව නිදාණය ප්‍රභවය හැටියට දක්වේ පపంచ සංඥා සංඛා. බැලු ගොල්මට මෙතන අර අර ක්‍රමයට වඩා වෙනස්. නමුත් මෙතන මෙතන පරස්පර විරෝධතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එහෙම පරස්පර විරෝධී තැන් නැහැ. මේකට හේතුව කුමක්ද? මේ විතර්ක කිරීමට ගන්නෙත් අර පపంచ සංඥාවෙන් නිපදවාගත්තු ලෝක ප්‍රඥප්තිමයි. විතර්ක කිරීමට දැන් ධ්‍යාන විතක්කේදී තම්පපංචේති කියලා කියන තැන ඒ විතර්ක කිරීමට උපකාර කරගන්නේ අර ලෝක සම්මත ප්‍රඥප්තිය. ඒකට විතර ඒ ප්‍රපංච කිරීමෙන් වන්නේ ඒවා තවදුරටත් ලියලා වැඩිලා එම්පිටිම ලියලා වැඩිලා ඒ වට යට වෙන අවසානයේ අර ඒක මදුබින්දක සූත්‍රයේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරණ කියලා ප්‍රකාශ කළේ ඒ විතර්ක සඳහා උපකාර කරගන්නේ ප්‍රපංච සංඥා සංඛාමයි. නමුත් ඒවා වැඩි ගියාට පස්සේ අර වට යට වෙන අපංච සංඥා සංඛා වලටම යට වෙනවා. මෙතන වෙන විදිහකින් කියනවා නම් මෙතන තිබෙන එක්තරා විදිහක චක්‍රාකාර සම්බන්ධතාවක්. මේ චක්‍රයක් මහා අමුතු විදිහේ චක්‍රයකටයි වැඩ කරන්නේ. විතර්ක නිසා විතර්ක ඇති කර ගැනීමට ප්‍රපංච සංඥා සංකා උපකාර කරගන්නවා. ඊළඟට ප්‍රපංච සංඥා සංකා උපකාර කරගෙන ඒ ප්‍රඥාප්ති උපකාර කරගෙන විතර්ක කරගෙන යනකොට අන්තිමට වෙන්නේ අරවා අර ප්‍රපංච සංඥා සංකා ලියලා වැඩෙනවා. ප්‍රපංච සංඥා සංකාවට යට වෙනවා ඊළඟට. එතකොට විතක්ක නිසා ප්‍රපංච සංඥා සංකා ප්‍රපංච සංඥා සංකා නිසා විතක්. ඔන්නෝම එක්තරා විදිහක චක්‍රාකාර ස්වභාවයක් තිබෙනවා. ඒක මේ විදිහේ දැන් හිතා ගන්න පුළුවන් දැන් ඔය ආශ්‍රවයන් යම් යම් මද්ද්‍රව්‍ය ආදී හැදීමේදී තෝ යම් කිසි දෙයක් මුහුන් මුහුන් වගේ ඉදිරිපත් කර ගන්නවා. ඒ මුහුන් දැම්මට පස්සේ කලක් ගියාට පස්සේ ඒකත් මද්ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඔන්න විදි ස්වභාවයක් තියෙන මේ මහත් සංසාරික ගැටලුවේ එක්තරා මහා භයානක තත්ත්වයක් මෙතනින් පෙන්වුම් කරා. චක්‍රාකාර සම්බන්ධතාවක්. මේ චක්‍රාකාර සම්බන්ධතාව බිඳීමට එක්තරා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ වැඩපිළිවෙලයි ඔය සක්කපඤ්ඤ සූත්‍රයේ අර දක්වලා තිබෙන්නේ. මේක ආවට ගියාට කලබලයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්තරා සීරුවෙන් කළ යුත්තක්. ඒක නිසා තමයි අර ඊටාම ගොරහැඩි කළු තත්ත්වයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් සියුම් කරගෙන යන ආකාරයක් අර සෝමනස්ස දෝමනස්ස ආදී ගැන විස්තර කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. සෝමනස්සයත් දෙවැඩරුම. ඒක කුසල් අකුසල් පැත්තට යන්නත් පුළුවන් කුසල් මාර්ගයට මාර්ගයට යන්නත් පුළුවන්. ඒත් අකුසල් මාර්ගය ඉවත් කළා කුසල් මාර්ගයට බහැර යනවා. ඉස්ම යනකොට තව දුරට යනකොට විතර්ක විතර්ක උපකාර කරගන්නට වෙනවා. විතර්ක විචාර උපකාර කරගන්නට වෙනවා. ඒක නැතුව බෑ. නමුත් එක්තරා දුරකට ගියාට පස්සේ විතර්ක විචාරات ඇත්තරලා අවිතර්ක විචාර පැත්තෙන් ඉවරට ලං වෙනවා. ඔන්න ඒ කාරණය. එතකොට මේ අනුපපටිපදාවට අදාළ කාරණයයි මේ නුත් අපට හෙළි වෙන්නේ. දැන් එතකොට මේ මේන් අපට පෙනී ගියා නම් මේ විතක්ක සහ පපංච පපංච සංඥා සංඛා ආදී වචනවල තිබෙන එක්තරා ගැඹුරු විදර්ශනාත්මක වටිනාකමක් අපට පෙනී ගියා නම් අර අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධි නමින් යම් යම් සූත්‍රවල හඳුන්වා තිබීම ගැටලුවක් වෙන්න හැටියක් නැහැ. ඕකෙන් කුටේක ගැටලුවක් වගේ තිබෙන අවිතක්ක සමාධි කියලා පදයක් යෙදෙනවා. මේ අරහත් ඵල සමාධිය පිළිබඳව. දැන් නිදසුනක් වශයෙන් කියනවා නම් උදාන පාළිය වචන වගේ සඳහන් වෙනවා සුභෝධි සූත්‍රයේ සුභෝධි නැමැති ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ සමීපයේදී පරිලංකේ බඳගෙන කය ඍජු කරගෙන අනිත්‍ය සමාධියට සංවදින බැරිගිය බව. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ එක්තරා උදාන ගාථාවකුත් වදාලා. මේ ගාථාව යස්ස විතක්කා විදුපිතා අධ්‍යත්තං සුවිකප්පිතා අපේසා සංසංගං අතිච්ච අරූපසංනි චතු යෝගාතිදෝ නං ජාතිනි. තමත් මරණ වටේට බහින්න කලින් ඒ අර්ථය තේරුම් ගැනීමට පටන් ගන්න කලින් ගැන යමක් කියන්න සිද්ධ වෙනවා. අටුවාව තෝර අටුවාව තෝරන හැටියට මේ අවිතක්ක සමාධි කියන්නේ දෙවෙනි ධානයේ ඉඳලා ඉහළට ඇති සියලුම රූපාවචර ධාන අරූපාවචර සමාධි මේකට අයිති. මේ හැම සමාධිම මේ අවිතක්ක සමාධි කියන එකෙන් හැඟෙනවයි කියලා. ඒ කියන්නේ අර සමතයට අනුව ගිය අර්ථ කීමක් මෙතන කෙරෙන්නේ. ඊළඟට ඒකම කියනවා අටුවාව ඉදපන චතුත්ථඥාන පාදකෝ අරහත් ඵල සමාධි අවිතක්ක සමාධීති අදිප්පේතෝ. නමුත් මෙතනදී චතුත්ථ ඥානයේ පාදක කරගත් අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධිය නමින් හැඳින්වෙනවා. කියලා ඒ විදිහට අටුවාව තෝරන්නේ. නමුත් අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ පపంచ විතක් ආදී පද පිළිබඳව මෙතෙක් කළ මේ සාකච්ඡාව පසුබිම් කරගෙන බලනකොට මෙතන මේ අවිතක්ක සමාධි කියලා කියන්නේ මේ අර දෙවෙනි ධානයේ ඉඳලා ඉහළට මේ කතාව නෙවෙයි මේ සමතේට තනිකර සමතේට සීමා වූ අර්ථයක් නෙවෙයි මෙතන තිබෙන්නේ විදර්ශනාවට අදාළ අර්ථයක් දැන් සමතෙන් කරන්නේ විතක ਵਿਚාර తాවකාලිකව සමනය කිරීම විදර්ශනාවෙන් කරන්නේ විතර්ක ਵਿਚාරවල මුල එම් පිටින්ම සුද්ධ කරලා ඒවා ගෙවා දැමීමක් ඒවා නැති කර ගැනීමක් ඒවා විනාශ කිරීමක් සමුච්ඡේද ප්‍රහාණයක් වගේ දෙයක් අන්නේ අදහසයි මෙතන මේ ඒ අදහසින් අවිතක්ක සමාධිය අරහත්ඵල සමාධියක් වන්නේ දැන් එතකොට මේක අපි තවදුරටත් පැහැදිලි කර ගැනීමට දැන් ඉතින් ගාථාවේ අර්ථයට බහිමු. ඒ ගාථාවෙත් අපි පදයෙන් පදේ අරගෙන විස්තර කරන කරනකොට වඩාත් තේරුම් ගැනීම පහසු වෙනවා. පළවෙනි පදය යස්ස විතක්කා විදූපිතා. එතෙන්දිත් අටුවාව කියන්නේ ඒ යස්ස විතක්කා විදූපිතා කියන්නේ යමක තුල විතර්කයන් විතක්ක කියන එක තෝරන්නේ සබ්බේපි සියලු මිත්‍යා සංකල්ප මිත්‍යා සංකල්ප කාම විතක්කාදීෝ කාම විතර්කාදී සියලු මිත්‍යා සංකල්ප විතක්ක නමින් මෙතෙන්දි හැඳින්වෙනවාය. විදූපිතා කියන වචනේ තෝරන්නේ අමුතුම විදියකට විදූපිතා කියන එක තෝරන්නේ අරිය මග්ග ඥානේන සන්තාපිතා සුසමුච්චින්නා ආර්ය මාර්ග ඥානයෙන් තවන ලද එහෙම නැත්නම් දවන ලද ඒ වගේම සුසමුච්චින්න ඊටමත් සම්පූර්ණයෙන්ම කපා හරින ලද විදූපිත කියන වචනයට මේ කපාන ලද කියන අර්ථයකුත් දීලා තිබෙන මෙතන. නමුත් මේ විදූපිත කියන වචනේ ඊටාත්ම ගැඹුරු තේරුමක් තිබෙන බව අපි කලින් අවස්ථාවකදී මේ කලින් දේශනාවකදී සඳහන් කළා ඇති. විශේෂයෙන්ම අර සන්ධූපේති විදූපේති කියන පද දෙකක් එකට යෙදিলা තිබුණ තැනකදී අපි ඒක විග්‍රහ කළේ මේ ධූප කියන්නේ ධූප කියලා කියන්නේ අර සුවඳ දුම් ආදී දුම් වර්ග ඒවායින් කෙරෙන කෘත්‍ය දෙකක් තිබෙනවා. ආරාධනා කිරීමටත් විරාධනා කීමට. ඒ කියන්නේ ලංකර ගැනීමටත් එළවා ගැනීමටත් දෙකටම අපි දුම් ගස්සවනවා. කට්ට කුමන්චල් එහෙම සුවඳ දුම්මාදී අපි සමහර විට ලංකර ගන්නවා මේ දේවතා ආරාධනා වශයෙන් ඒ ආරාධනා කි. ඊළඟට යකුන් එහෙම පළවා හැරීමට දුම්මල වගේ සමහර දුම් ගාලා පළවල හරින. ඔන්න ඒ අර්ථ දෙකයි එතකොට සන්ධූපේති විදූපේති කියන වචන තුල තිබෙන්නේ. ඒතකොට මෙතෙන්දිත් මේ විදූපිත මෙතන කියන්නේ විදූපිත. පළවා හරිනවා දුමවා හරිනවා කියන අර්ථය ගන්න පුළුවන්. මේ විතර්කයන් විදූපණය කිරීමක් මෙතන කියවෙන්නේ නැතිකොට. යමකු තුල විතර්කයන් විතර්කයන් විදූපණය කර හරින ලද්දේ දුමවා හරින ලද්දේද කියන එකයි ඒ පදයේ අර්ථය ගන්න වෙන්නේ ඒ විදිහට. ඊළඟ දෙවෙනි පදේ බලමු. සුවිතක්කා විදූපිතා අජත්තං සුවිකප්පිතා අශේෂ. මෙතෙන්දී අජත්තං සුවිකප්පිතා මේ සුවිකප්පිතා කියන වචනේ අටුවාව තෝරන්නේ සුසමුච්චින්නා කියන වචනයෙන්මයි. හොඳින් කපා හරින ලද්දේ අර විතක් කියන්නේ අර කපා හරින ලද භවය මේ මේ සුවිකප්පිතා කියන වචنين හැඟෙන්නේ. නමුත් මෙතෙන්දී මේ අර්ථයේ එම්පිටිම පටලවාගත්තු බවයි පේන්නේ. මේ මෙතන කියන්නේ අබ්ජත්තං සුවිකප්පිතා කියන්නේ ඇතුළතින් මනවින් තනා ගන්නා ඇතුළතම මනවින් තනා ගන්නා ලද කියන අර්ථයයි. මේ විකල්ප සංකල්ප ආකල්ප ප්‍රකල්ප කල්පනා ආදී පද රාශියක්ම ඊටාම පැරණි ධාතු රූපයක් වන ක්ලිප් ධාතුවෙන් එනවා. මේ ක්ලිප් ධාතුවෙන් එන ඒ වචනවල අර්ථය දැනීම සකස් කිරීම කියන අර්ථය අර්ථයයි මේ වචනේ තිබෙන්නේ. එතකොට මේ සුවිකප්පිතා කියන්නේ ඇතුළතම මනමින් තනා ගන්නා ලද විතර්කයක්. දැන් එතකොට මේ පද දෙක අපිට පද පිළිවෙල නගන්න වෙන්නේ යස්ස අජත්තං සුවිකප්පිතා විතක්කා අශේෂා විදුපිතා යමකු තුල ඒ කියන්නේ රහතන් වහන්සේ යම් යම් රහතන් වහන්සේ කෙනෙකු තුල අතුලතම මනවින් තනා ගන්නා ලද විතර්කයෝ නිර්වශේෂ වශයෙන් පිබහරින එහෙමද දුනවා හරින ලද්දද පළවා හරින ලද්දද කියන අර්ථය මෙතන ගත යුත්තේ ඊළඟට දෙවෙනි පදේ අපි බලමු බලමු තං සංගං අතිච්ච අරූප සංඤී චතු යෝගාතිගෝ නජාතින් යේති තං සංගම් අතිච්ච අරූප සංඤී කියන පදයට අටුවාව තෝරන්නේ එතෙන්දී සංගම් කියලා කියන්නේ ඇලීම කියන අර්ථයයි. ඒ ඇලීම කියන්නේ කුමක්ද කියන එක තෝරන්නේ අටුවාව රාග ආදී රාග ආදී කෙලෙස් ඇලීම හැටියට. නමුත් මෙතන මේ තං සංගම් කියලා කියන්නේ ඒ ඇලීම මේ විතර්කයන් පිළිබඳ ඇලීමයි. විතර්ක සංකල්ප ආදියට ඇති රාගය ඇලීමයි මෙතන මේ මේ මෙතන කියවෙන ඇලීම. තං සං එතකොට ඒ විතර්කයන් පිළිබඳ වූ ඒ ඇලීම ඉක්මවා අතිච්ච අරූප සංඤී. මේක ඊටත් වඩා අමාරු පදයක්. අරූප සංඤී කියන එක. මේ අරූප සංඤී කියන පදය අටුවාව තෝරන්නේ අමුතුම ආකාරයකට මේ නිවනේහි රුප්පණ දැන් රුප්පණ කියලා කියන්නේ අර වෙනස් වීම කියන අර්ථයයි. නිවනේහි රුප්පණ නම් වූ රුප්පණ සංඛාතස්ස විකාරස්ස අභාවතෝ අරූපන්ති ලද්ධනාමං නිබ්බාණං. ඔය විදිහටයි තෝරන්නේ. රුප්පණ නම් වූ වෙනස් වීමක් නිවනෙහි නැති නිසා නිවනට අරූප කියලා නමක් තිබෙනවාය. අන්න ඒ ඒ විදිහේ අරූප නම් වූ නිවන ආරම්මණය අරමුණු කරගත්තු මාර්ගඵල සංඥාව ඇති කියන අර්ථයයි මේ අරූප සංඥා කියන පදේ තිබෙන්නේ කියලා ඒ විදිහට අටුවාව තෝරා. නමුත් මෙතන ගන්න වෙන්නේ අපට දැන් අරූප සංඥා කියන වචනය විග්‍රහ කළ හැකි දෙආකාරයක් තිබෙනවා. ඒක බින්ද දැක්විය හැකි දෙආකාරයක් තිබෙනවා. අරූප සංඥා කියලා බෙදලා දක්වන්නත් පුළුවන් හා රූප සංඥා. එතන ආයන්නේ යොදන්නේ අර න නැස්ති නැති බව හැඟීමට. න රූප සංඥා කියන එක වගේ. එතකොට පළමුවෙන් අර්ථය ගත්තොත් අරූප සංඥාව ඇති. දෙවෙනි අර්ථය ගත්තොත් රූප සංඥාව නැති. මේ දෙක එකක්ම නෙවෙයි. මෙතන ලොකු මෙතන සියුම් අර්ථ ભેදයක් තිබෙනවා. අරූප සංඥාව ඇති කියලා කියන්නේ කීවොත් වෙන එක අර්ථය. රූප සංඥාව නැති කිව්වොත් වෙන අර්ථයක්. මෙතෙන්දී අපිට ගන්නට වෙන්නේ අර අටුවාව ගත්තු වගේ අරූප සංඥාව ඇති කියන එක නෙවෙයි නිවනට අරූප කියලා නමක් තියෙනවා කියලා එහෙම ගැනීමක් නෙවෙයි මෙතන ගන්න වෙන්නේ රූප සංඥාව නැති අප මේ මේ දේශනාවලදී මේ මීට දේශනා කීපෙකදී කට කලින් අපි සඳහන් කළා මේ විතර්කවලට උපකාර වෙන මේ නිමිති ගැනීම ආදියට උපකාර වෙන මූලික කාරණයක් තමයි රූප සංඥා ඒකට නිදසුන් වශයෙන් අප දැක්වුවා අර ජටා සූත්‍රයේ සංයුත්ත නිකායේ ජටා සූත්‍රය කීපවරක්ම උද්දෘත කරලා දක්වන්න සිද්ධ වුණා යත්ථනාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජට යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම උපරෝධනය කරේද වළක්වාලන් ලැබේද එතන මේ සංසාරික මේ අන්තෝ ජටා බහි ජටා අවුල කපාහන්නු ලැබී කියලා එතකොට අන්නේ රූප සංඥාව ගැනයි මේ ගාථාවේ කියවෙන්නේ ඒ රූප සංඥාව නැති මේ අරහත් වේදි කියරුනේ අර අරූප සංඥාවක් ලං කර ගැනීම නෙවෙයි රූප සංඥාවෙන් මිදීමක්. මක් නිසාද අප කලින් අවස්ථාවක සඳහන් කළා අරූපය තුලත් රූපය ගැබ් වෙලා තිබෙනවා. රූපයේම හේවණල්ලක් තමයි අරූපය. ඒ නිසා අරූපය නෙවෙයි මෙතන තියෙන අරූපය ගැන නෙවෙයි කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙනවා රූප සංඥාවෙන් මිදීම. මක් නිසාද? රූප සංඥාව හේතු කරගෙන තමයි අර නিত্য සංඥා නিত্য නিত্য සංඥාව අනුව අර නිමිති ගැනීමක් තිබෙන්නේ. රූප සංඥාව නිසාමයි අර පටිඝයක් හැපීමක් තිබෙන්නේ. මේ සංසාර ගැටලුවට මූලික හේතුව මේකයි. මේ රූප සංයුක්තරා ගැඹුරු හේතුවක් මෙතන කියන්නේ. අන්නේ රූප සංඥාව නැති වෙනු බවයි මේ අරූප සංඥා කියන පදයෙන් ගන්න ගන්න තියෙන්නේ. කොට සංසංගම් අතිච්ච අරූප සංඥා. ඒ ඒ විතර්කයන්ට ඇති ඇල්ම ඉක්මවා රූප සංඥාවෙන් මිදුණු ඒ රහතන් වහන්සේ ඊට අවසාන පදයේ දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ චතු යෝගාතිගෝ න ජාතිඤ්ඤේති. චතු යෝග කියලා කියන්නේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන බන්ධන බැමි හතරයි. මේ යෝග හතරින්ම හතරම ඉක්මවුවා රහතන් වහන්සේ මේ සුභෝති ස්වාමීන් වහන්සේ. චතු යෝගාතිගෝ නජාතින් යේති. ඒවා ඉක්ම වූ නිසා උපතකට එන්නේ නැහැ. උපත කියන සංකල්පයකට ඉඩක් නැහැ. දැන් එතකොට මෙයින් අපිට පැහැදිලි වුණා මෙන්න මේ අවිතක්ක කියන අවිතක්ක සමාධි කියන වචනේ එක්තරා ගැඹුරු අර්ථයක් තිබෙන බව. මේ විතර්කයන් නිදූපණය කිරීම ගැන කල්පනා කරලා බලනකොට මේ විතර්ක කියලා කියන්නේ අත් වශයෙන්ම මාර සේනාවයි. ඔන්න තෙන්දි තමයි අපිට මේ මේ අත් වශයෙන්ම යෝගාවචර ජීවිතයට ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් වන මේ විතර්ක පිළිබඳ ප්‍රශ්නයට හොඳ පිළිතුරු ලැබෙන්නේ. මාර සේනාවයි මේ විතර්ක කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් මාර සේනාව කියන එක ඕලාරික අර්ථයෙන් ගන්නවා නිතරම. නමුත් සමහර සූත්‍රවල දැන් ප්‍රධාන සූත්‍රයේම මේ විතර්කයනොයි මේ මාර සේනාව හැටියට හඳුන්වලා තියෙන්නේ. ඒ පඨාන සූත්‍රය එහෙම කියවෙනවා කාමාතේ පඨමාසේනා ဒ ුතිය අරති උච්චති තතිය කුප්පිපාසාතේ චතුත්ථී තණ්හා පෞච්චති ආදී වශයෙන් මාර්ය අමතල බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා නුඹේ සේනාව පළමුවෙනි සේනාව කාමයන් දෙවෙනි සේනාව අරතිය තුන්වෙනි සේනාව කුසගින්න සහ පිපාසය හතරවෙනි සේනාව තණ්හාව ආදී වශයෙන් ওই ජඩසේනාව හඳුන්වනවා. මෙතන මේ කියවෙන මේ කාමයන් අපි සාමාන්‍ය හිතන්නේ මේ වස්තු කාමයන් කියන්නේ. නමුත් මෙතන කියවෙන්නේ මේ කාමයන් පිළිබඳ සිතිවිලි. කාමයන් පිළිබඳ විතර්ක නියම වශයෙන්ම ගැඹුරු අර්ථයෙන් සැලකුවාම කාමයන් හැටියට කාමයේ ධර්මයේ සැලකෙන්නේ. ඒ බව හෙළි වෙන හොඳ ගාථාවක් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙනවා. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ අතිත්ථ දීරා විනයන්ති චන්දං නතේ කාමා යානි චිත්‍රාණි ලෝකී ලෝකයේ තිබෙන විසිතුරු දේවල් නොවේ කාමයෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්ප රාගයයි පුරුෂයෙකුට මිනිසෙකුට කාමයේ වන්නේ තිට්ඨන්ති චිත්‍රාණි තතේව ලෝකේ විසිතුරු දේ ලෝකේ ඔහි තිබෙනවා ඒවා තිබෙනවා තවදුරට අතේත ධීරා විඤ්ඤාන්ති ඡන්ද නමුත් ධීරයින්ට ප්‍රඥයින්ට කරන්න තියෙන එකම වැඩි කුමක්ද ඒවා පිළිබඳව ඡන්දය අර කලින් අර දේවේන්ද්‍ර අර ශක්‍ර දේවේන්ද්‍රට ප්‍රකාශ කළා මේ ඡන්දය තියෙන්නේ විතර්කයේ උඩේ කියලා. ඉතින් අපිට මේ ඡන්දයත් විතර්කයට සම්බන්ධ බව තේරෙනවා. ඒවා කාමයන් පිළිබඳ ඡන්දයයි මේ ධීරයන් ධීර පුද්ගලයන් දුරු කරන්නේ ඉක්මවා ගන්න. ඊනොත් අපිට පේනවා මේ කාමා කියන වචනේ මේ සාමාන්‍ය ගැඹුරු අර්ථයෙන් බලනකොට අර වස්තුකාමිය නෙමෙයි මෙතන කියන්නේ. ඒවා ඒ කාම වස්තුන් ඒවා හැම එකක්ම පිළිබඳව විතර්කයයි. මේ විතර්කයේ පිළිබඳ ප්‍රශ්නයට අපි අවසාන වශයෙන් එන්නේ. දැන් ඒකටම තවත් නිදසුනක් ගත්තොත් දැන් කුප්පිපාසා කියලා කියන මායාර්ගයේ සේනාවේ කොටසක් තමයි මේ බඩගින්නයි පිපාසය. මේ බඩගින්නයි පිපාසයයි කියන දේවල්ම නොවේ මෙතන මේ මාර සේනාව. බඩගින්න පිපාසය නිසා ඇතිවෙන විතර්ක කිංසු අසිස්සාමි කුවංග සෙසං ආදී වශයෙන් මොකද්ද මං කන්නේ කවද හෙට මොනවද කන්නේ හෙට මොනවද බොන්නේ ආදී වශයෙන් ඇති කරගන්න විතරක් එහෙම නැත්නම් ඒවා නැතිකම නිසා ඇති වෙන විතර්ක සමූහයයි මේ මාර්සේනාව නිකම්ම කුසකින්නයි පිපාසයයි නොවේ. ඔන්න ඔය විදිහට අපිට එතකොට පේනවා මේ විතක්ක පිළිබඳ ප්‍රශ්නයයි මෙතන වැදගත් වන්නේ. ඒ වගේම දැන් අර යස්ස කලින් අවස්ථාවකදී අප අර උදාන පාළියෙන් උපුටා දැක්වුවා උදාන පාළියේ බෝධි වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ ගාථාවක් උපුටා දැක්වුවා යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස් අතස්ස කංකා යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසයන් අන්තලික්ඛං බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් පස්සේ පළමුනි සතිය අර බෝධි එක පරියන්කෙම වැඩ ඉඳලා ඒ අවසාන හත්වෙනි දවසේ රාත්‍රියේ පස්චිම යාමේ අවසාන යාමේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අනුලෝම ප්‍රතිලෝම කියන දෙආකාරයටම සම්මර්ෂණය කරන අවස්ථාවේදී අවස්ථාව පිළිබඳව වදාළ උදාන ගාථාවක් මේක. එතකොට යදාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතු බ්‍රාහ්මනස්ස යම් අවස්ථාවක කෙලස්තවන වීරණින් යුක්තව ධාන වඩන්නා වූ රහතන් වහන්සේ විමුක්ත පුද්ගලයා කියන එකයි බ්‍රාහ්මණ කියන වචනේ මේ බ්‍රාහ්මණයාට ධර්මියෝ පහළ වෙද්ද ඒ කියන්නේ පත්‍ය ධර්මයන් වැටහෙද්ද විදූපයන් තිට්ඨති මාරසේනං ඒ අවස්ථාවේ ඒ බ්‍රාහ්මණයා ඊරහතන් වහන්සේ විදූපයන් තිට්ඨති මාරසේනං මාරසේනාව පළවාරමින් සිටිනවා විදූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාසයන් අන්තලික්කං අහස ආලෝකමත් කරන සූර්යයා වගේ අන්න එතකොට අපිට ගලප ගන්න පුළුවන් දැන් මෙතෙක් කියාපු කාරණා අනුව අර කියාපු මාරසේනාව කුමක්ද කියලා අර පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ඒව ගැන හුඟක් දුරට අපි සාකච්ඡා කරලා තිබෙනවා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ඒ ප්‍රතිසමුප්පාද ධර්මයේ න්‍යාය අනුව කල්පනා කරලා බලනකොට මෙන්න මේ විදිහේ දෙයක් අස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති මේ මේ ඇති කල්හි මෙය වෙයි මෙය ඇතිවීමෙන් මෙය ඇති වෙයි මෙය නැති කල්හි මෙය නොවේ මෙය නැතිවීමෙන් මෙය නැති වෙයි මෙන්න මේ ධර්ම න්‍යායට එකඟව මේ ධර්ම න්‍යාය මෙතෙන්ට කිට්ටු කරනකොට මේ ප්‍රත්‍ය ධර්මයන්ට මේ එක එක ප්‍රත්‍ය ධර්මයන් ගෙවිලා යනවා අන්න ඒ ගෙවි යාමෙන් තමයි අර විතර්කයන් නැති වෙලා යන්නේ විතර්කයන් විදුහුපණයවන්නේ මේ හැම එකකම ඇතුළත මේ එකිනෙක එකිනෙකට සම්බන්ධව තිබෙන අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා ආදි වශයෙන් ඒ ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් අර جوړි جوړු වගේ ගැළපිලා තිබෙන ඒ ධර්මයන් අතර තිබෙන අර ඒ ධර්මයන් මැදින් තිබෙන ඒ ධර්මයන් හා සම්බන්ධ ප්‍රතිසමුප්පාද ධර්ම න්‍යාය දිහා අර විදියට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනකොට අර එකකවත් ගන්න දෙයක් නැහැ ඒ හැම එකකම අර විතර්ක ගෙවිලා යනවා. ඒවා මැකිලා යනවා. අර ඇතිවීම නැතිවීම දෙකම එකවර දකිනකොට විනිවිද දැකීම. ඒකෙන්ම තමයි මාර්සේනාව පළවා හැරෙන්නේ. විදූපයන් තිට්ඨති මාර්සේනාව. අනේ එතකොට ඉනුත් අපිට පේනවා මේ විදූප මේ මාර්සේනාව විදූපණය කරන්නේ මේ විතර්ක විදූපණය කියන්නේ. නැවතත් අපි මේ අවිතක්කම් කියන වචනයට එමු අවිතක්ක සමාධියේ අර කියාපු සූත්‍රයේ පමණක් නොවේ මේ අවිතක්ක සමාධිය ගැන සඳහන් වෙන්නේ. සාරිපුත්ත තේරගාතාවෙත් සඳහන් වෙනවා මේ විදිහ හොඳ ගාතාවක්. අවිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ අරියේන තුන්හි භාවේන උපේතෝ හෝති තාවදී අවිතර්කයට සමවන් සංවැදුණු සම්මා සම්බුදු ශාවක සෙම ඒ එකෙනෙහිම ආර්ය තුෂ්ණී භාවයෙන් යුක්ත වූ එක වෙයි මේ අවිතක්ක සමාධිය කියන්නේ මේ අරහත් ඵල සමාධිය. අන්න ආර්ය තුෂ්ණීම් භාවය කියලා කියන්නේ මෙතන අර සමතේදී කියන වගේ අර දෙවෙනි ධානය විතක්ක ਵਿਚාරයෙන් මිදතාවකාලිකව මිදුණු දෙවෙනි ධානය නෙවෙයි මෙතන කියන්නේ. ආර්ය නිම ආර්ය තුෂ්ණීම් භාවය නම් තුෂ්ණීම් භාවය නම් අර අර අරහත් ඵල සමාධිය. සම්පූර්ණයෙන්ම අර වචනීය පිළිබඳේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විතර්ක පිළිබඳ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මිදුණා. අන්න ඒකයි අවිතක්ක සමාධිය. එපමණක් නෙවෙයි තවත් ගාථාවල සඳහන් වෙනවා. දැන් විමලාතේරී ගාථාවේ සඳහන් වෙනවා නිසින්නා රුක්ඛ මූලම්හි අවිතක්කසලාභිනී කියලා. ඒ රහත් තෙරණිය මම මම අවිතර්කයේ ලබාගෙන ගසක් මුල ඉඳගෙන සිටිමි. සිටියෙමි කියලා විදිහට සඳහන් වෙනවා. ඒ එතන කියන අවිතර්කයක් මේ අරහත්ඵල සමාධිය. එපමණක් නෙවෙයි තව සංයුත්ත නිකායේ මාර සංයුත්තේ දීතරෝ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේගේ පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳ ගුණ සමූහයක් සඳහන් වෙන දීර්ඝ ගාථාවක් පස්සද්ධකායෝ සුමුත්ත චිත්තෝ අසංඛාරාණෝ සතිමානෝකෝ අඤ්ඤාය ධම්මං අවිතක්කජාති. තව දිගට යන වේදාඨාව රහතන් වහන්සේගේ ගුණ සමුදායක් පස්සද්ධකායෝ සංසුන් කය ඇත්තේ සුමුත්ත චිත්තෝ මනවින් මිදුණු සිත ඇත්තේ අසංඛාරාණෝ සංස්කාරයන් රැස් නොකරන්නේ සතිමා සතිමත් වූයේ අනෝකෝ විඥානීය කොතනකවත් පළපදියම් නොවුයේ අඤ්ඤාය ධම්මං නිර්වාණ ධර්මයේ වටහා ගත්තේ වටහාගෙන අවිතක්ක ඡායි අවිතර්ක ධානය වඩනවා මෙතන කියන අවිතක්ක ධානයත් එකයි එතකොට අවිතක්ක ධාන අවිතක්ක සමාධි ආදී පද වලින් මේ අරහත් ඵල සමාධිය හඳුන්වලා තියෙන යම්කිසි විශේෂාර්ථයකින් දැන් මේ කාරණා අනුව අපට පෙනී යනවා මේ අවිතක්ක සමාධි එහෙම නැත්නම් මේ අවිතක් මේ විදර්ශනාවට අදාළ පදයක් මේ අවිතක්ක සමාධිය කියලා කියන්නේ. තනිකර සමතේට අයිති අර දෙවෙනි ධානයේ ඉඳලා යට කියන අර්ථය නෙවෙයි. මක් නිසාද මේ විතර්කයන් සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන් වන්නේ අර ඊට යටින් අර යටින් තිබෙන පపంచ සංඥා සංඛා ප්‍රහාණය කළාම. මේ අරහත් ඵල සමාධියට සම්වැදිලා ඉන්න අවස්ථාවක් ගැන උදාන පාළියේ සමහර තැනක සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ අත්තනෝ පపంచ සංඥා සංඛා පහණං පච්චවික්ඛමානෝ නිසින්නෝ හෝති කියලා. තමන් වහන්සේ ප්‍රපංච සංඥා සංඛාවන් ප්‍රහාණය කළ බව මෙන්න ප්‍රත්‍යවේක්ෂා කරමින් වැඩ හිටියයි කියලා. එතකොට ප්‍රපංච සංඥා සංඛාවන් ඒ කියන්නේ ප්‍රපංච සංඥාවෙන් ඒ ඇති කරගත්තු ඒ ලෝක සම්මත ප්‍රඥාප්තිය ආදී ඒවායින් සිත මුදාගත්තා නම් ඒ අවස්ථාවේදී අර ඇතුළත අර විතර්ක වලට යටවීමක් කෙරෙන්නේ නැහැ. විතර්ක ඇතිවන්නේ නැහැ. අර නිමිති ගැනීමක් නැහැ. අන්න ඒ අර්ථය ගැනීමට තෙන්නු දෙනුම් කිරීමටයි මෙතන මේ අවිතක්ක සමාධි අවිතක්ක ඥාන ආදී පදේදී තිබෙන්නේ. තවදුරටත් අපි නිදසුනක් දක්වනවා නම් මේකට සංයුත්ත නිකායම සගතක වගේන සංයෝජන සූත්‍රයේ දේවතාවික අහන ප්‍රශ්න ප්‍රශ්නයක් කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස ਵਿਚාරණං කිස්සස්ස විප්පහානීන නිබ්බාණමිති උච්චති ලෝකයට ඇති සංයෝජනයේ හැකිල්ල බැම්ම කුමක්ද කිංසු තස්ස ਵਿਚාරණ ලෝකයේ ඇදගෙන යන්නේ හසුරුවන්නේ අවිද්දවන්නේ කුමක්ද කිස්සස්ස විප්පහානීන කුමක ප්‍රහාණයෙන්ද නිවනයයි කියනු ලබන්නේ නිබ්බාණ කියලා කියන්නේ කුමක් ප්‍රහාණය කරන්නේ ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස ਵਿਚාරණං තණ්හාය විපහාණී නේ නිබාන විතිවිච්චති ලෝකයට ඇති හැකිල්ල අර මොකක් හරි අමුණන කොක්ක වගේ දෙයක් තමයි මෙතන කියන මේ සංයෝජනය ඒක තමයි නන්දි නන්දි කියලා කියන්නේ සතුටු වීම සතුටු වීම යමක් පිළිබඳව සතුටු වීම පටන් ගත්තාම එතන ඉඳලා විතර්ක වැඩෙනවා එතකොට නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස ਵਿਚාරණ විතර්කය තමයි ලෝකයේ ඇදගෙන යන්නේ විතක්කස ਵਿਚාරණ තණ්හාය විපහාණයන තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමෙන් නිවනයි කියන ලැබෙන්නේ. මේ අනුවත් අපිට පේනවා මේ විතර්ක කියන වචනය අර විදර්ශනාවට කොයිතරම් වැදගත් පදයක්ද කියලා ඊළඟට තවත් කාරණයක් අපිට මේකෙන් ප්‍රකාශ කරන්න පුළුවනි. දැන් වන්න අර සුත්තනිපාතේම සුන්දරික භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේ කෙනෙකුන් පිළිබඳව භවසවා යස්ස වචී කරාච විධූපිතා අත්ථගතා නසන්ති. එතනත් විධූපිතා කියන වචනය සඳහන් වෙනවා. භවසවා යස්ස වචී කරාච. ඒ විමුක්ත පුද්ගලයා මුනිවරයා පිළිබඳව ඒ ඒ පුද්ගලයා තුල භවශ්‍රවයනු වචී කරා වචී කරා කියන පදේ අටුවාවල තෝරන්නේ පරුස වචනේ. ටිකකට කල්පනා කරලා බැලුවොත් දැන් භවසවා සහ භවසව සහ පරුස වචනය රහතන් වහන්සේ තුල නැති කරයි කියලා කිව්වහම එතන මොකද්ද නොගැලපෙන බවක් පෙනෙනවා. මක්නිසාද භාවාසව කියලා කියන්නේ මහා උත්කෘෂ්ඨ මට්ටමකින් ගත්තු ගැඹුරු ධර්ම කාරණයක්. වචි පරුස වචනය කියලා කිව්වොත් ඒක අර අනිත් එකත් එක්ක ගැලපෙන්නේ නැහැ. නමුත් අටුවාව තෝරන්නේ මේ විදිහටයි. වචි කරා. අර කර කියලා කියන්නේ කටුක පරුස කියන අදහසනේ. කක්කලා පරුස. නමුත් මේ මෙතනත් අර ගැඹුරු අර්ථයක් තිබෙන්නේ. වචි කරා කියලා කියන්නේ වචී වචනය ඒ සම්පූර්ණයෙන්ම මේ වාග් ව්‍යවහාරයේ යට තිබෙන රොඩ ශාරය ශාර වචී ශාර විතර්කයෙන්ට පදනම් වන අර ප්‍රපංච සංඥා සංඛා ආදී වශයෙන් තිබෙන ලෝක ප්‍රඥප්ති සමූහයයි මෙතන වචීකරා කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ තුල භාෂාවෙනුත් නෑ අර වචී රොඩ වචනේ වාග් ව්‍යවහාරය පිළිබඳව තිබෙන ඒ රොඩ ඒකත් නෑ වචීකරාච විධූපිතය විධූපණය කරලා අර මාර්ග සේනාවගේ කලවා හැරලා දුමවා හැරලා දුම්මල ගහලා එලවලා විධූපිතා අත්ථගත ඒවා කෙලවරයි අත්ථගත නසන්ති ඒවා තවත් නැහැ පරුෂ වචනේ නැති ඒවාක් අමුතුවෙන් කියන්නේ දෙයක් නැහැ රහතන් වහන්සේ එතකොට භාසවායස්ස වචී කරාච විදූපිතා අත්ථගතාන සම්පි ওই විදිහට අපිට ගන්නකොට මේ මේ හැම එකකින් අපිට පේනවා විශේෂයෙන්ම අර යෝගාවචර ජීවිතයට ඉතාමත්ම අදාළ වූ කාරණයක් තමයි මේ විතක්ක කියන විතක්ක පපංච ආදී වචන වලින් අපිට මේ මේ සූත්‍ර දේශනා වලින් අපිට මතු කර ගන්න පුළුවන් වන්නේ ඒ වගේම අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධි නමින් හැඳින්වීමෙන් පෙන්නවා අර විතර්කයන් ජය ගැනීම සාමාන්‍යයෙන් සමතයෙන් කරන වගේ తాවකාලික ජය ගැනීමක් නොවේ ඊට වඩා ඒ විතර්කයන්ට යටින් පිහිටි සම්පූර්ණ අර ලෝක ප්‍රඥප්ති පිළිබඳ ලෝක ප්‍රඥප්ති වල තිබෙන ඒ සාපේක්ෂක ස්වභාවය, ඒවායේ තිබෙන මිත්‍යා ස්වභාවය, ඒවා යටින් තිබෙන නිත්‍ය සංඥාව ආදී හැම එකක්ම ඉක්මවලා නිමිති මකලා දාලා අර ලෝකයේම බොඳ වූ සාදාය දිසායම් චිත්‍රයක් බවට පත් කරගත්තු පත් කරගෙන අර අර නානත්ව සංඥාවෙන් සිත මුදාගෙන ඒකත්ව සංඥාවවත් අල්ලගන්නේ නැතිව එම් පිටින්ම විමුක්ත වූ සිතක් හැඳගැනීමටයි මේ අවිතක්ක සමාධි කියන පදෙහි නේදලා තිබෙන්නේ. ඒකට දැන් කාලය අවසන් නිසා අද අදට මේ දේශනාව නතර කරනවා. ඊතාවතා චම්හි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානං සම්පත්ති. උපසම්පත්ති ඊතාවතා චම්හි